ශ්‍රද්ධා සම්පන්න පින්වත්නි මේ පින්වත් අයට අප මේ ප්‍රකාශ කරන දේශනා මාලාවෙන් භාවනාවට අවශ්‍ය වෙන මූලික කරුණු කීපයකයි මේ දක්වාම ප්‍රකාශ කළේ භාවනාවේ දියුණුවක් ලබා ඇති ධර්ම ඥානයක් ඇති අයට මේ කරුණු විතරක් ප්‍රයෝජනවත් නොවන්නට පුළුවන් මේවා ආධුනිකයාට ප්‍රකාශ කරන දේශනා මේ දක්වා මම ප්‍රකාශ කළේ සීල සංවරය සම්බන්ධයෙන් සති සංවරය සම්බන්ධයෙන් ඒ වගේම කාන්ති සංවරය නැත්නම් විවසීම සම්බන්ධයෙන් කරුණු කීපයක්. අද අප ප්‍රකාශ කිරීමට බලාපොරොත්තු වන්නේ ධීරිය සංවරය සම්බන්ධයෙන් කරුණු ස්වල්පයක්. ධීරය පිළිබඳ මෙය කාටත් ප්‍රයෝජන වනවා කොයිතරම් උසස් භාවනා අධ්‍යක්ෂින් තිබුණ කෙනෙකුටවත් ආධුනිකයෙකුටවත් කොයි කාටත් වීර්යය ප්‍රයෝජනවත් කරන ධර්මයක්. අප දන්නවා අප කරන කිසිම දෙයක් කරන්නට බෑ ඒක අදාළ ඊට ප්‍රමාණවත් වන අන්දමක වීර්යයක් නැත්නම් සෑම ලෞකික ජීවිතයක ගත කරන ලබන සෑම කර්තව්‍යයක්ම වීර්යයක් ඇතුවයි කරන්නට ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන උත්හාන සම්පදා දේවල්. වියග්ග පඤ්ච සූත්‍ර වැනි සූත්‍රවල මේ උත්හාන සම්පදාව වීර්යය අපට අවශ්‍යයි ලෞකික ජීවිතයේ වැඩ කටයුතු කිරීමට. වීර්යය කායික මෙන්ම මානසික වශයෙන් දෙආකාර වෙනවා. විශේෂයෙන්ම භාවනාවට අදාළ වන්නේ, ප්‍රයෝගී වන්නේ මානසික වීර්යය. කායික වීර්ය නෙවෙයි. එහෙත් මේ කායික වීර්ය නැත්නම් මානසික වීර්යෙන් අපට ප්‍රයෝජනයක් ගන්නට නැති වන්නට පුළුවන්. සාමාන්‍ය ලෞකික ජීවිතයේ කරනු ලබන දේවල් වලින් සමහර විට සාර්ථක ප්‍රතිඵල ලැබෙන්නත් පුළුවන්. සමහර විට අපදත් උත්සාහය අපද අප වැය කළ ශ්‍රමය සියල්ලම අපිට යන්නටත් පුළුවන්. එහෙම නෙවෙයි මේ සතර සතිපට්ඨාන ධර්මයන් ඒ වගේම විදර්ශනා භාවනාව සඳහා යම් කෙනෙක් වීර්යය වඩනවා නම් ඒවා දිනු කර ගැනීමට එය කවදාවත් අපතේ යන්නේ නැහැ. මේ ජීවිතයේ කව මොනම හේතුවක් නිසා හෝ නිවන සාක්ෂාත් කරන්නට නොහැකිවත් ඒ විදර්ශනා භාවනාව සඳහා එය දිනු කර ගැනීම සඳහා ගන්නා උත්සාහය අපතේ යන්නේ නැහැ. ඒක පාරමී කුසලයක් බවට පත් වෙනවා. කවදා හෝ දවසක ඒකින් ඒකාන්ත වශයෙන්ම ප්‍රතිඵලයක් ලැබෙනවා. මේ අප මේ සංසාරයේ මේ දක්වා මේ දුක් අනුභව කරමින් පැමිණි අනන්ත අප්‍රමාණ බුදුවරු ලෝකේ පහළ වුවත් ඒ බුදුරජාණන් වහන්සේලාගේ ධර්ම අප ශ්‍රවණය කළත් අපට නිවන යාමට තරම් අවශ්‍ය වන අන්දමින් වීරිය අප විසින් ප්‍රගුණ කරලා වුණු කරලා නැති නිසා නිවන් යාමට වීරිය අවශ්‍යයි ඒ වීරිය අප බහුලීකරණය කළේ නැති නිසා මේ සංසාර දුකේ නිමක්න වුණේ නැවතත් මේ සසරේම ගැලෙන්නට සිදු වෙනවා අපට අවශ්‍ය අනුව වශයෙන් සෝවාන් ඵලයේ වස්සාසා කිරීමට වීර්යයක් පවත්වන්නේ නැත්නම් මේ වීර්යය පැවැත්තිය යුතු කාල තියෙනවා නොපැවැත්තිය යුතු කාල තියෙනවා විශේෂයෙන්ම වීර්යය වැඩි වීමට නොහැකි වන කාල පහක් තිබෙනවා ඒ කාල සහ පැමිණීමට ප්‍රථමයෙන් අප වීර්යය වැඩිවීමට උත්සාහ ගන්නට ඕන. මේක අංගුත්තර නිකායේ පංචක නිපාතයේ බුදුරජාණන් වහන්සේ වදාළා තියෙනවා. පංචමේ දික්කේ අසමයා ප්‍රධානාය කතමේ පංච. ඊර්ය වැඩිවීමට නැහැ නුසුදුසු අයෝග්‍ය වූ කාල පහක් තියෙනවා මොනවාද ඒ පහ ඉද වික්කවේ වික්ඛෝ ජින්නෝ හෝති ජරාය අභිභූතෝ අයං පඨමෝ සංයෝ පධානාය මේ යෝගාවචරයේ ජීර්ණ tattete දින්නෝ කියන්නේ මහලු tattetටපත් වෙලා ජරාය අභිභූතෝ ජරාවෙන් මැඩගෙන සිටිනවා නම් අන්න ඒ කාලය භවනා කරලා සාර්ථක ප්‍රතිඵලයක් ගන්නට පුළුවන් කාලයක් නෙවෙයි ඒ කාලය භවනා සඳහා වෑයම් කළ යුතු කාලයක් නෙවෙයි අයෝග්‍ය සමයක් අසමයක් එම විදිහට ජරාවෙන් මැඩගෙන අප සිටින විට බොහෝ විට අපට සිහියක් හරියට පවත්වා ගන්නට බැරි වෙන අපේ කායික විගත් අස්යෙන් දුර්වල වෙනවා ඉන්ද්‍රියන් දුර්වල වෙනවා ඒ කාලය තුළදී අපට මේ නිවන් යාම සඳහා උත්සාහ කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ තව එකක් දේශනා කරනවා ගුණච පරම් වික්ඛේ වික්ඛෝ ව්‍යාධිතෝ හෝති ව්‍යාධිනා අභිභූතෝ අයං ဒ ුතියෝ සමයෝ පදානාය අයං ဒ ුතියෝ අසමයෝ පදානාය සමහර විට අප රෝග පීඩා වලට බඳුන් වෙනවා භාවනා කිරීමට නුසුදුසු නොහැකි වන අන්දමේ රෝග පීඩා වලට ඒ කාලයක් අපිට භාවනා කිරීමට සුදුසු කාලයක් නෙවෙයි මීට මාසකට දෙකකට පමණ පෙර මේ මේ ස්ථානයට පැමිණියා මහත්මේ භාවනා කරන්නටත් එනවා කියලා නිරෝගී ස්වરૂපයක් තිබුණා. සතියක් කැමරේ ප්‍රථමයෙන් එයාට බඩේ අමාරුවක් හින්දා ස්පීකාලට ගියා. එහිදී සිහි නැති වුණා. පස්සේ ස්පීකාලට ඇතුල් කළා. එහි හිතේ Tamanටම හුස්ම ගන්නට බැරුව ඔත්තේම වෙන හැලිකලින් ආස්වාස් ප්‍රාස්වාස් ගන්නේ. දැන් ඔහු සිටින්නේ නැගිටින්නටත් බැරි කප්පේකින්. කතා කරන්නේවා තේරෙන්නෙත් නැහැ. කතා කරන්නටත් බැහැ. සිතන්නටත් බැහැ සිතනවාද කියලා දන්නේ නැහැ කොමාවෙන් සත්‍යයක්. ඊනකින්වත් කවරෙක්වත් හිතුවේ නැහැ ඒ සත්‍යයක් ඔහුට උද්ගත වෙයි කියලා. ඔහු හිතන්නටත් නැතුව ඇති ඔහුගේ නැහැ දැමෙක් දැන් හිතන්නටත් නැතුව ඇති. එවැනි සත්‍යයක් කෙනෙකුට කොහොමනම් භාවනාවක නිර්ත්‍ය නිර්තවන්නට හැකි වෙයිද? කවදාවත් බෑ. ඒ වගේම තමයි සමහර විට මානසික ආබාධ අපිට ඇතිවෙන්නත් පුළුවන්. ස්නායු පද්ධතිය කොයි වේලාවෙ ක්‍රියා නියමාන්දමින් ක්‍රියා නොකරයිද කියන්නත් අපිට බෑ. ඒ ස්නායු පද්ධතියේ ක්‍රියා විරහිත භාවයක් නැත්නම් නුසුදුසු පරිදි ක්‍රියා වීම සිදු වුණොත් අපිට භාවනා කරන්නට බෑ. සමහර විට හදබල රෝග පීඩා ඇතිවන්නට පුළුවන්. විශේෂයෙන්ම භාවනා කළ නොහැකියි. ඒ කාලයක් භවනා කිරීමට සුදුසු කාලයක් නෙවෙයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරන භවනා කිරීමට නුසුදුසු කාල වශයෙන් මේ බිහිති සමයක් කියන්නේ යුද්ධ කලකෝලාහල රටේ තියෙනවා නම් ඒ කාලය තුලදී මේ භවනා කිරීමට ඒක සුදුසු කාලයක් නෙවෙයි කරන්නට බෑ. මේ පින්වත් අයට මතක ඇති පසුගිය වසර කීපය තුළ තිබුණු බිහිසන යුගයේ සමහර වෙලාවට ගෙදරට නිදහසේ නිර්භයව ජීවත් වන්නටවත් බෑ. කවර භවනාවක්ද? භවනා කරනවා තමයි නිදහසේ ජීවත් වෙන්නට බෑ. ප්‍රාණ බයෙන් ජීවත් වෙන්නේ. එවැනි සත්‍යයක් තියෙනකොට කවදාවත් අපිට භවනා කරන්නට බෑ. ඒ නිසා ඒ කාල වෙනුත් අපි භවනාවට යොදාලා තිබුණේ නැහැ. තවත් කාරණා දෙකක් ඒ කාරණා පහ අතරින් වදාරනවා. එකක් තමයි මේ සංඝයා බෙහෙද බින්න වී ඉන්න කාලේ අනිත් එක තමයි දුර්භික්ෂ කාලේ. මේක තරම් වැදගත් වන්නේ නැහැ දැනට. මේ පින්වත් අයට මා හිතන හැටියට මේ මෙතන තියෙන සෑම කෙනෙක්ම වගේ අර කලින් කියපු කර්ම වලට බඳුන් වෙලා නැති අය නැත්නම් තවම බඳුන් වීමට යන්නේ නැති අය. එම නිසා දැන් සුදුසු කාලය එළඹිලා තිබෙනවා භාවනා කිරීමට. මේ ඇයට තරුණ අයට තරුණ භාවයේ තියෙනවා. නිරෝගියාට නිරෝගී භාවයේ තියෙනවා. ඉන්ද්‍රයන් වැඩ කරනවා. මනස හොඳට වැඩ කරනවා. ඒවෙන් ප්‍රයෝජන ගන්නට පුළුවන්. එම නිසා මේවට කියන්නේ කන සම්පත්තිය කියලා මේ කන සම්පත්තිය අපතේ හරින්නට එපා. අනෝ වේමා උපච්චක අකනාති තාහිසෝ තම්හි නිරයම්හි සමප්පිතා කියලා බුදුරජාණන් වහන්සේ වදාරලා තිබෙනවා මේ ශ්‍රණය ඉක්මවා යන්නට දෙන්නට එපා. මොනසනේද මේ භාවනා කිරීමට සුදුසු සුනේ කාලය. මේ සුනේ ඉක්ම යාගීමට ඉඩ හැරියොත් අනාදීතා හිස්සෝ සම්ති නිර්යම් මේ සමප්පිත නිර්වල වැටිලා බොහෝ දුක් විඳින්නට වෙනවා ශෝක කරන්නට වෙනවා. ඒක නිසා මේ භාවනා කිරීමට සුදුසු කාලයක් දැන් ලැබිලා තිබෙනවා සුදුසු වාතාවරණයක් තිබෙනවා සුදුසු කර්මස්ථානාචාර්යවරුන් සිටිනවා තමාගේ නිරෝගී භාව තියෙනවා මානසික වීරිය කායික වීරිය තිබෙනවා මෙවැනි සුදුසු වාතාවරණයක් තිබෙන නිසා සුදුසු කාලයක් ඇති නිසා ඒ කාලයෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්නට ඕන. කොයි මොහොතේ මේවා වෙනස් වේද කියන්නට බෑ. නැවත විශ්වන යුද්ධයක් කොයි මොහොතේ උද්ගත වේද කාටවත් කියන්නට බෑ. අපි කවර රෝගයකට බඳුන් වෙයිද කියලා අපිට හිතන්නට බෑ. ඒ වගේම තමයි අපේ මරණය කොයි මොහොතේ මරණය සිදුවේද කියලා අපිට කියන්නත් බෑ. බොහෝ දෙනෙක් සිතාගෙන ඉන්නේ අවුරුදු 20ක් ජීවත් වෙනවා, තව 50ක් ජීවත් වෙනවා, 40ක් ජීවත් වෙනවා ආදී වශයෙන්. නමුත් එහෙම අපේ කවර වයසක අපි හිටියත් අපේ මරණය කොයි මොහොතේ සිදු වෙනවද කියන එක කාටවත්ම කියන්නට පුළුවන් දෙයක් නෙවෙයි. එම නිසා බුදුරජාණන් වහන්සේ වදාරන්නේ අජීව පිච්ඡන් ආකප්පන් කෝතඤ්ඤා මරණං සුයේ නහිනෝ සංගානන්තේන මහා සේනේන මච්චුනා කියලා. අජීවකිච්ඡන්නාතප්පං ඕ ජඤ්ඤා මරණස්වේ අද අදම උත්සාහ කරන්න ඕ ජඤ්ඤා මරණස්වේ හිත මරණය සිදුවේ කියලා කවුද දන්නේ නයිනෝ සංඝාරන්තේන මහසේනේන මච්චුනා ඒ මාර සේනා සමග මාර්යා සමග ඔබ කිසිම ගිවිසුමක් අස්සම් කරලා නැහැ මෙතෙක් කල් ඔබට ජීවත් වෙන්නට දෙන අය එදාටයි ඔබ මරණයට පත් කරන්නේ කියලා එහෙම ගිවිසුමක් අපි ඇති කරගෙන නැහැ ඇති කර ගන්නටත් බෑ කොයි මොහොතේ මරණය සිදු වෙයිද දන්නේ ඒක නිසා අද අදම උත්සාහ ගන්නට ඕනේ වීර්ය කරන්නට ඕනේ මේ සාස්සාත් නොකළ නිර්වාණ ධාතුව සාස්සාත් කිරීමට එහෙම කළොත් තමයි අපේ ජීවිතයෙන් උසස් ප්‍රතිඵලයක් අපි ගත්තා වන්නේ එම නිසා මේ පින්වත් අය වඩ වඩාත් උනන්දු වන්නට ඕන උත්සුක වන්නට ඕන මේ භාවනාවේ නිරත වීමට මේ වීර්ය සම්පදාව මේ වීර්යය කොයිතරම් වැදගත්ද කියනවා නම් සත්‍විස් බෝධිපාශික ධර්මයන් විස්තර කරන අවස්ථාවලදී බුදුරජාණන් වහන්සේ නව කලකම වදාළා සම්මප්පදාන වශයෙන් හතරක් ඉද්ධිපාල ධර්මයක් වශයෙන් තව එකක් ඉන්ද්‍රිය ධර්මයක් වශයෙන් බල ධර්මයක් වශයෙන් එසේම බොජ්ජංග ධර්මයක් වශයෙන් සහ ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් මේ වීර්යය වදාළා. සම්මප්පදාන කිවොත් එතෙන්දී කතා කරන්නේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය වායමති උප්පන් අනු උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය වායමති ඒ වගේම අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය වායනති උප්පන්නානං කුසලානං ධම්මානං තිඛ්‍යා අසම්මෝසාය දීයෝ භාවාය වේකුල්ලාය භාවනාය පාරිපූර්ණා වායමති ඒ කියන්නේ අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුපාදාය වායමති නූපන් අකුසල් ධර්ම නූපදීම සඳහා වෑයම් කරන්නට ඕන දැන් අපගේ සංසාරයේ අප නොකල අකුසල ධර්මයක් නැහැ නූපන් අකුසල ධර්මයක් නෑ. ඒ කතාව නෙවෙයි මෙහිදී කතා කරන්නේ. මේ ජීවිතයේදී අපේ නොකල අකුසල ධර්ම ශාස්ත්‍රයක් තියෙනවා. සමහර විට රහමෙද නොවී සිටියා වෙන්නට පුළුවන්. සරකන් නොකර සිටියා වෙන්නට පුළුවන්. කාමයේ වර්ධා නොකර නැසුණා වෙන්නට පුළුවන්. මෙවැනි අකුසල ධර්ම අපි මේ ජීවිතයේදී කරලා නැති වෙන්නට පුළුවන්. මේවා නොකල අකුසල ධර්ම මේ නොකල අකුසල ධර්ම අවදා ජීවිතේ නොකිරීමට කරේ අදිෂ්ඨාන කරගෙන බෑයමක් කරන්නට ඕන. ඒක තමයි විරිය සංවරය කියන්නේ. එතකොට මේ විරිය සංවරයක් වන්නේ. අනෙක් අතට අපේ නූපන් අකුසල ධර්ම තමයි ඉතිරි අපේ ජීවිත කාලය පුරාම ඇතිවීමට ඇති අකුසල ධර්ම. අනුපාද අකුසල ධර්ම. ඒ කියන්නේ තවම මිදෙලා නැහැ. අපේ ඇස් කන් නාස ආදී ඉන්ද්‍රියන් තුලින් අරමුණු ගැටුණට පසුව නොඑක ආකාර ක්ලේශ ධර්මයන් දැනිට වෙලා කුයි ආකාරයේ අකුසල ධර්ම අපට කරන්නට සිදුවේද කියලා කාටවත් කියන්නට බෑ. අද මහා සීලවන්තයන් ගුණවන්තයන් වන්නට පුළුවන්. තව සතියක් දෙකක් යනකොට මහා දුස්සීලෝ පාපතරයන් බවට පත්වන්නට පුළුවන්. සමහරට මව මරණ පියා මරණ තත්ත්වයක් පවා උද්ගත වන්නට පුළුවන් අද සීලවන්ත කෙනෙක් වශයෙන් පිනේ සිටින කෙනෙක් තුළ. අහසින් යන විද්‍යාවක් තිබුණා ධ්‍යාන සම්පත් වලින් අප සුවවින්දත් සමහරට මාසයක් දෙකක් යනකොට අප නොකල අක්ෂල් කිරීමට අපි පෙළඹෙන්නට පුළුවන්. විශේෂයෙන්ම සතර අපායට ඇද දමන අක්ෂල් අපේ සිත් තුළින් පහළවන්නට පුළුවන් අපේ සංසාර ගමනේදී ඉදිරි කාලය තුළදී. එම නිසා විශේෂයෙන්ම මේ සතර අපායට ඇද දමන අක්ෂර ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා වෑයමක් කරන්නට ඕන. ඒ සඳහා සෝවාන් මාර්ගඵලය සාක්ෂාත් කරන්නට ඕන. ඒ හැර අන් කිසියකින් ඒ කරන්නට බෑ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය සත්‍යේ ප්‍රඥාවක් තිබෙනවා කියන හැඟීම තිබෙන තාක්කල් අපි සතර අපායෙන් ගැලවිලා නැහැ. ඒ සක්කාය දිට්ඨිය තිබෙන තාක්කල් අපායගාමිනී අකුසල් වලින් අප මිදිලා නැහැ. එම නිසා නූපන් අකුසල් ධර්මයන් නූපදීමට අපි උත්සාහ ගන්නට ඕන අදුම වශයෙන් සක්කාය දිට්ඨිය ප්‍රහාණය කිරීමටවත් වෑයම් කරන්නට ඕන. අනිත් අතට uppannānaṁ akusalaṇaṁ dhammānaṁ pahānāya vāyamati. අනු උපදින අකුසල ධර්මයන් ප්‍රහාණය නැති කිරීමටත් අපි වෑයම් කරන්නට ඕන. අපි කරන ලද අකුසල ධර්ම දැන් නැති වෙලා ඉවරයි. මේ අය කොයිතරම් අකුසල ධර්ම කළත් ඒ අකුසල ධර්ම කරපේදායම නිරුද්ධයි. ඒක නැති කරන්න දැන් කරන්න දෙයක් නෙවෙයි නෑ. මෙතන කතා කරන්නේ අප විසින් මේ දක්වා ජීවිතයේ යම් යම් අකුසල කර්ම කරලා තිබෙනවා නම් ඒ අකුසල කර්ම මීට පසුව කිසි දවසක කරන්නේ නැහැ කියලා තරවේ අදිෂ්ඨානයක් කරගෙන ඒ අකුසල වලින් බැලකී සිටීමට උත්සාහ දත යුතු බවයි. මින් අදහස් කරන්නේ. එතකොට ඒක ගිරිය සංවරයක් වෙනවා. මෙහිදී අර කලින් කරපු අකුසල ධර්ම ගැන හිතලා පසුතැවීම කිසිසේ කළ එකක් නෙවෙයි. ඒ පසුතැවීම උද්දච්ච කුච්ච නීවරණයට අයත් වෙන ධර්මයක්. ඒ පසුතැවීම තුළින්ම අකුසල ධර්මයක් අපි කරලා තියෙනවා නම් ඒ අකුසල ධර්මයේ තව තවත් වැඩි වෙනවා. ඒ අකුසලේ ප්‍රතිවිපාක තවත් වැඩි වෙනවා. ඒක නිසා අපි කවර අකුසලයක් කළත් ඒ ගැන පසුතැවෙන්නට එපා. අකුසලේ වැඩි කරගන්නට එපා. ඒ තුලින් එම නිසා ඒක අමතක කරලා ඊට පස්සේ එවැනි අකුසල ධර්ම කරන්නේ නැහැ කියලා අපි සංවර වෙන්නට ඕන විරිය සංවරයෙන්. ඊළඟට කියන එක තමයි uppannānaṁ kusalaanaṁ dhammānaṁ titthā sammosa bhiyo bhavāya vekullāය භාවනාය පාරපෝරයාවායමති මේ උපන් කුසල් ධර්ම වැඩි දියුණු කිරීමට තව තවත් දියුණු කර ගැනීමට භාවනාවේ සම්පූර්ණ කර ගැනීමට අපි උනන්දු වන්නට ඕනේ වීරිය ගන්නට ඕනේ මේ පින්වත් අය මේ භාවනා පන්ති වලට එනවා ආදී අෂ්ටංග සීලය සමාදන් වෙලා ආරක්ෂා කරනවා ඒ සීපද මේවා උපන් කුසල් ධර්ම මේවා තිතියා ස්ථාවර වශයෙන් පවත්වාගෙන යන්නට ඒ කියන්නේ ඒවා කඩාවි ගින්නෙන්නේ නැති විදිහට පවත්වාගෙන යන්නට තව තවත් දියුණු කර ගැනීමට වඩා වඩා උනන්දු වන්නට ඕන. ඒකයි පිටිය අසම්මෝසය දීයෝ භාවයේ කුල්ලා මහත්තාත්තේක මහත් භාවයේ පත්‍ය කර ගැනීමට අප කර ඇති යම් සා කුසල් ලැබනම් තව තවත් තව තවත් මේ කුසල් වැඩි වැඩියෙන් කරලා ඒ කුසල් ශක්තිය තව තවත් දියුණු කර ගැනීමට අපි උත්සාහ ගන්නට ඕන. ඊළඟ කාරණාව අනුප්පන්නානං කුසලානං ධම්මානං උපාදාය විවායමති. නූපන් කුසල් ධර්ම ඉපදවීම සඳහා අපි වෑයමක් කරන්නට ඕන. මොනවද අපතුල නූපන් කුසල් ධර්ම? පංචශීලයේ ආරක්ෂා කරන්නේ නැති පුද්ගලයෙක් තුල පංචශීල ධර්මයන් නූපන් ධර්ම එම නිසා පංචශීලයේ ආරක්ෂා කිරීමට වෑයම් කරනවා. ආජීවස්තම් සීලේ නූපන් ඇති ආරක්ෂා නොකරන කෙනෙකුට ඒක නූපන් කුසල ධර්මයක්. ඒ වගේම ගහට දස සීලේ ආශ්‍රා නොකරන කෙනෙකුට ඒක නූපන් කුසල ධර්මයක්. මේ සීල වශයෙන් කතා කරනකොට ගුරුශාස්ත අය සඳහා කරන දේශනාවක් නිසා ඒකෙනි ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව සමාධි වශයෙන් කතා කරනවා නම් අපගේ සිත නොයෙක් අරමුණු කරා දුවනවා නම් සමාහිත නැත්තම් අරමුණීම සිත පවත් ගන්නට බැරි නම් ඒ චිත්ත ඒකාග්‍රතාවය අපසිත් තුළ නූපන් කුසල ධර්මයක් චිත්ත ඒකාග්‍රතාවය යම් කිසි කෙනෙක් ඇති කරගෙන තිබෙනවා නම් අර පරිකල්ම උපචාර සමාධි ඇති වෙලා නැත්නම් ඒ කියන්නේ ධ්‍යාන වලට පහළ සිටේ ඒකම භාවල් ඇති වෙලා නැත්නම් ඒවත් නූපන් කුසල ධර්ම පරිකල්ම උපචාර සමාධි උපදවාගත් කෙනෙක් ධ්‍යාන සම්පත් උපදවාගෙන නැත්නම් ඒ ධ්‍යාන සම්පත් නූපන් කුසල ධර්ම ධ්‍යාන සම්පත් වල වුණත් පළවෙනි ධ්‍යාන උපදවාගත් කෙනාට දෙවෙනි ධ්‍යානයේ නූපන් කුසල ධර්මයක් ඒ වගේම තමයි 2 3 4 සිට 8 වෙනි ධ්‍යාන දක්වා තියෙන සියලුම ධ්‍යාන තමා නූපන් ධ්‍යාන ඔක්කොම නූපන් කුසල ධම්ම වශයෙන් සලකන්නට ඕන. විදර්ශනා වශයෙන් බලනවා නම් සීල විසුද්ධිය ඇති නොවි ඇති පුද්ගලයා තුළින් සීල විසුද්ධිය නූපන් කුසල ධර්මයක් නිසා ඇති කරගන්නට උත්සාහ කරනවා. ඒ වගේම චිත්ත විසුද්ධිය මා මේවා කලින් විස්තර කරලා තියෙනවා. චිත්ත විසුද්ධිය ඇති නො ඇති නැවි ඇති නැත්නම් ඒක නූපන් කුසල ධර්මයක්. ditthi විසුද්ධිය, සංඛා විතරණ විසුද්ධිය ආදී අනිත් සත්‍ය විසුද්ධි ධර්මයන් අපේ සිත් තුළ මේ දක්වා ඇති නොවි ඇතනම් ඒවා නූපන් කුසල ධර්ම. ඒ වගේම සංස්කාර අනිත්‍ය වශයෙන් අපිට දක්නට බැරි නම් මේ දක්වාම දක්නට අපෝසත් වුණා නම් අප ඒවා නූපන් කුසල ධර්ම. සංස්කාර දුක් වශයෙන් සංස්කාර අනාත්ම වශයෙන් සංස්කාර ධර්ම අඳන් අසුභ වශයෙන් ශූන්‍ය වශයෙන් අපට දන්නට නොහැකි වුණා නම් මේ දක්වා ඒවා නූපන් කුසල ධර්ම මේ දර්ශනා ඥාන වශයෙන් කතා කරනවා නම් සම්මස්න ඥානය ඇති නොයි යත්නම් මේ දක්වා ඒක නූපන් කුසල ධර්මයක් නාම රූප පරිච්ඡේද ඥානයේ ඇති වී නැත්නම් ඒකත් නූපන් කුසල ධර්මයක් මේ විදිහට පච්චේ පරිග්ගා ඥාන දෙයක්ේ ඥාන භංග ඥාන භයතපත්ඨාන ඥාන ආදී විදර්ශනා ඥාන පහළ කරගන්නට අප අපොහසත් වෙලා සිටිනවා නම් මේ දක්වා මේ සියලුම ධර්ම නූපං කුසල ධර්ම මාර්ග වශයෙන් ඵල වශයෙන් කතා කරනවා නම් සෝවාන් මාර්ගයේ සෝවාන් ඵලයේ උත්තජන කෙනෙකුට නූපං කුසල ධර්මයක් සෝවාන් වූ කෙනෙකුට ඉහළ තියෙන සකදාගාමී මාර්ගයේ නූපං කුසල ධර්මයක් අනාගාමී කෙනෙකුට රහත් ඵලයේ නූපං කුසල ධර්මයක් මේ විදිහට අප නූපන් වූ නො අපතුල ඇති නොවි ඇති කුසල ධර්ම තියෙනවා මෙන්න මේ කුසල ධර්මයන් ඇති කිරීමට චන්දන් ජනේදී කැමැත්තක් ඇති කරගන්නට ඕනේ වායමති වෑයම් කරන්නට ඕනේ විරියන් ආරම්භති වීරිය ආරම්භන්නට ඕනේ චිත්තම් පග්ගණ්හාදී සිත මනවින් පිහිටවන්නට ඕනේ පදහතේ සඳහා කටයුතු කරන්නට ඕන මේ සම්මප්පදාන වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ වීරිය ඇති කරගත යුතු ආකාරය දක්වා ඇති අයුරින් මා කෙටියෙන් ප්‍රකාශ කළේ ඊළඟට ඉද්ධිපාද ධර්ම හතරක් වශයෙන් දී හතරකින් එකක් වශයෙන් මේ වීර්යය වදාරනා බුදුරජාණන් වහන්සේ. ඉද්ධිපාද ධර්ම හතරක් තියෙනවා. ඡන්ද ඉද්ධිපාද, චිත්ත ඉද්ධිපාද, විරය ඉද්ධිපාද, විමර්ශා ඉද්ධිපාද කියලා. මෙතන ඒ මේ ඉන්ද්‍රිය ධර්මයන් හතරෙන් එකක්වත් ඉන්ද්‍රිපාල ධර්ම හතරෙන් එකක්වත් අඳුම වශයෙන් අපට ඇති කරගන්නට නැහැ කියනොත් කවදාවත් අපිට නිවනක් සාක්ෂාත් කරන්නට බෑ. ඉද්ධිපාද ධර්ම හතරෙන් එකක්වත් සෑම යෝගාවචරයේ විසින්ම ඇති කරගත යුතුමයි. එහෙම නැතුව නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඡන්දයක් කැමැත්ත කියන එකයි චිත ඊළඟට වීරය ඊළඟට විමර්ශා කියන්නේ නුවණ. ඉද්ධිය කියනකොට මේ අයගේ හිතට මතුවෙන්නේ අහසින් යන ඒවා පොළොවකින් කිමිදෙන ඒවා අනුන්ගේ හිත දකින ඒවා ගින්දර සුරම් මවන ඒවා වැනි දේවල්. ඒවත් ඉද්ධිය තමයි. මෙතන ඉද්ධිය කියන්නේ ඒවා නෙවෙයි. අභිඤ්ඤේයේසු අභිඤ්ඤේයේ ධම්මේ අභිඤ්ඤේයේසු ඉද්ධි පරිඤ්ඤේයේසු ධම්මේසු පරිඤ්ඤේ පරිඤ්ඤා ඉද්ධි භාවේතබ්බේසු ධම්මේසු භාවනා ඉද්ධි පහතබ්බේසු ධම්මේසු පහානා ඉද්ධි සච්චිකාතබ්බේ ධම්මේ සච්චිකිරියා ඉද්ධි ඊළඟට මෙන්න මේ කරුණ ටික තමයි මෙතන ඉද්ධි කියන්නේ ඒ කියන්නේ විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම විශිෂ්ට ඥාණයෙන් දැන ගැනීමත් විද්‍යාව. විශේෂයෙන් විශිෂ්ට ඥාණයෙන් දත යුතු ධර්ම තමයි මේ නාම රූප දෙක ස්කන්ධ පහ පටිච්ච සම්පාද ධර්මයන් මේවේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වැනි ලක්ෂණයන් විදර්ශනා ඥාන වලින් ඇති වෙන తත්වය මේවා ඔක්කොම විශිෂ්ට ඥාන වලින් දත යුතු ධර්ම චතුරාර්ය සත්‍ය මේවා දැක ගැනීම එක්තරා විද්‍යාවක්. පරිණීයේසු ධම්මේසු පරිඥා ඉද්දි පිරිසිඳ ලැබියුතු ධර්ම තියෙනවා මොකද්ද දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය පිරිසිඳ ධර්මය ඒ දුක්ඛ සත්‍ය දුක්ඛ සත්‍ය ලෙසින්ම වටහා ගැනීම අවබෝධ කර ගැනීමත් ඉද්දියක් ඊළඟට භාවයතබ්බේසු ධම්මේසු භාවනා ඉද්දි භාවිතා කළ යුතු ධර්ම තියෙනවා සම්මත වශයෙන් විපස්සනා වශයෙන් මේවා 100% සම්පූර්ණ වන ආකාරයෙන් භාවිතා කිරීමත් එක්තරා ආකාරයකින් ඉද්දියක් පහාට වේස ධම්මේසු පහානා ඉද්දී. ඒ කියන්නේ ප්‍රහාණය කළ යුතු ධර්ම කියන විශේෂයෙන්ම මොනවද ඒ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තණ්හා තුන, අවිද්‍යාව, අස්මිමානය වැනි ක්ලේශ ධර්ම. මේවා ප්‍රහාණය කළ යුතු ධර්ම, මේවා ප්‍රහාණය කිරීමත් ඉද්‍යා. සත්‍ය කිරිය ධර්ම, සාස්ත්‍රාත් කළ යුතු ධර්ම තියන අය සාස්ත්‍රාත් කළ යුතු ධර්ම සාස්ත්‍රාත් කිරීමත් ඉද්‍යා. මොනවද සාස්ත්‍රාත් කළ යුතු ධර්ම? මාර්ගඵල ගැන කතා කරනවා නම් විදර්ශනා අංශයෙන් කතා කරනවා නම් සෝවාන් ආදී සතර මාර්ගයේ සතර ඵලයේ නිර්වාණය සාක්ෂාත් කළ යුතු ධර්මයක්. ධ්‍යාන වශයෙන් කතා කරනවා නම් පළවෙනි ධ්‍යානයේ සිට අටවෙනි ධ්‍යාන දක්වා අවස්ථා ඒ ඉන්දීන් වශයෙන් අපිට කතා කරන්නට පුළුවන් සාක්ෂාත් කළ යුතු ධර්ම වශයෙන් කියන්නට පුළුවන් ඒවා. එතකොට මේ ධ්‍යාන මාර්ගඵල නිර්වාණ වැනි ධර්මයන් අවබෝධ කර ගැනීමට ඒ ඉද්ධීන් ලැබීමට ඇති පාදක වන ධර්මයි ඉද්ධිපාද කියන්නේ. ඒවා ඡන්ද චිත්ත විරිය විමර්ශා කියලා කියන මෙන්න මේ අටම වශයෙන් වීරයවත් අපි ඇති කරගන්නට ඕන මේ ධර්මයන් අවබෝධ කර ගැනීමට මේ ධර්මයන් සාක්ෂාත් කර ගැනීමට ඒකයි ඉද්ධිපාද ධර්මයක් වශයෙන් බුදුරජාණන් වහන්සේ වීරයේ ලෙසින් වදාළේ ඊළඟට තවත් බුදුරජාණන් වහන්සේ මේ වීරයේ ප්‍රශංසනීය වශයෙන් වදාරනවා ඉන්ද්‍රිය වශයෙන් බල ධර්මයන් වශයෙන් වදාරන්නේ ඉන්ද්‍රිය කියන්නේ අධිපතිකම් කරනවා. ඉසුරුකම් දක්වනවා. මේ වීර්ය කවර ධර්මයක් ආවත් ඉදිරියට පැන නැගිලා අනිත් ධර්මයන් ප්‍රහාණය කරලා කටයුතු කිරීමට සමත් අන්දමින් අධිපති භාවයක් උසලන්නට ඕන. අන්න එවැනි අධිපති භාවයක් උසලන අන්දමින් වීර්ය අපේ సంతාණය තුල ඇතිවන්නට ඕන වීර්ය ඉන්ද්‍රිය වශයෙන්. අන්න එතකොට තමයි අපට ඉන්ද්‍රිය සම්භාවයක් ඇතිවන්නේ ඒ තුලින් නිවන සාක්ෂාත් කරන්න පුළුවන් වන්නේ. බල ධර්මයන් වශයෙන් උත් මේ වීරිය ඇති වෙන්නට ඕන. බල කියන්නේ ඇත්ත වශයෙන් මෙහිදී පංච මාර බලයන් තියෙනවා. ඒ මාර ක්ලේශ මාර මග තියෙනවා. මා විශේෂයෙන්ම ඒ බල මාර පාක්ෂික ධර්ම භාවනාවට පටහැනි ධර්ම මැඩගෙන ඔබාගෙන ඉදිරියටම ඉදිරියටම යන්න පුළුවන් චිත්ත චෛසික බල පරාක්‍රමයක් අපේ సంతාන තුළ තියෙන්නට ඕන. කවර බාධකයක් ආවත් කවර මාර වදුරක් පැමිණුවත් ඒ උවදුරු ඉදිරියට කොයි උවදුරු පැමිණෙත් ඒ උවදුරු සෑම එකක්ම කාගෙන කාගෙන මැඩගෙන මැඩගෙන යටපත් කරගෙන යටපත් කරගෙන ඉදිරියෙන් ඉදිරියටම අපේ නිර්වාණය සාක්ෂාත් කරන තෙක්ම යන්නට ඕනේ එවැනි වීරයක් කියන්නට ඕනේ එවැනි වීරයක් තමයි විරිය බල ධර්මයක් වශයෙන් පවතින්නේ එහෙම නැති වීරයක් සුළුපටු එකක් බල ධර්මයක් නෙවෙයි බාධකයක් පැමිණෙනකොට විරිය දුවලා පැනලා යනවා එහෙම නෙවෙයි බාධක වලට නිර්භයව මූණ දීමට තමන් තමන් සමත්තන්දමින් මේ ධර්මයේ අපේ సంతාන තුල වැඩෙන්නට ඕන විරිය බලයක් වශයෙන් ඊළඟට බොජ්ජංග ධර්මයක් වශයෙන් තීරය වඩාන්නා විරිය සම්බොජ්ජංග කියලා. ඒ වගේම සම්මා වායාම කියලා ආර්යෂ්ටාංග මාර්ගයේ අංගයක් වශයෙන් මේ විරිය වඩාරනවා. මේ ආකාරයෙන් නවපලකම සත්‍විස් බෝධිපාශල ධර්මයන් වදාරන විට මේ වීරිය වදාළේ මේ වීරිය ඇති වැදගත් භාවය නිසාමයි මේ වීරියෙන් තුරව අපට නිවන සාක්ෂාත් කරන්නට බැරි නිසාමයි කොහොමද මේ වීරිය ඇති කරගන්නේ මෙහෙම දේශනාවේ සඳහන් වෙනවා අත්ති දික්කවේ ආරම්භ ධාතෝ නික්‍රම ධාතෝ පරක්‍රම ධාතෝ තත්ත යෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා විද සම්බොජ්ජංගස්ස උපාදාය uppannaswa විරේ සම්බුද්ධංගස්ස භාවනාය පාරිපූර්ණය. එහෙම දේශනා කළා ඒ පහටේම තවත් ආකාරයෙන් දේශනා කරනවා. අතිවික්‍රී ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු උතත් යෝනිසෝ මනස්කාර බෞලිකාරෝ අයමහාරෝ අනුප්පන්නස්සව තීන මිද්දස්ස අනුපාදාය උප්පන්නස්සව තීන මිද්දස්ස න වේ පුල්ලාය කියන කතාව. ඒ කියන්නේ අපේ సంతාන තුල භාවනා කරන කාලය තුලදී තීන මිද්දේ ඇති වෙනවා. නිදිමත ඇති වෙනවා. මේ තීන මිද්දේ උපන් තීන මිද්දේ නැති කර ගැනීමට ඒ වගේම නූපන් තීන මිද්දේ නූපදවාගෙන සිටීමට කරුණු තුනක් තියෙනවා මොනවද? ආරම්භ ධාතු, පරක්කම ධාතු, නික්කම ධාතු කියන ඒ වීර්‍ය අංග තුන ගැන යෝනිසෝ නුවණින් සිහිපත් කරන්නට ඕන. ඒ වගේම තමයි වීර්ය වැඩි වීමටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන්නට ඕන. අතිවික්‍රේ ආරම්භ ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. මේ ආරම්භ නික්කම පරක්කම කියලා ධාතු තුනක් තියෙනවා. තත් යෝනිසෝ මනස්කාර බහුලීකාරෝ. අන්න ඒ කරුණු තුන සම්බන්ධයෙන් නුවණින් මනවින් සිහිපත් කිරීම තුළින් අනුප්පන්නං අනුප්පන්නස විරය සම්බොජ්ජංගස උපාදෝ හෝති නූපන් විරය ඇති වෙනවා උපන් වීරය තව තවත් වැඩි වෙනවා ආරම්භ ධාතු කියන්නේ අපි යමක් ආරම්භනවා ඉස්සෙල්ලම පටන් ගන්නවා. මේ පින්වත් අය මේ භාවනාව දැන් ආරම්භ කරලා තියෙන පටන් අරගෙන තියෙන. ඒකට වීර්යයක් අවශ්‍යයි. ඒක ඉතාම සුළු වීර්යයක්. මෙහෙම කරගෙන යනකොට අන්න ඉතින් බාධක එන්නට පටන් ගන්නවා. ගිහි පින්වතුන් අය පින්වතුන්ට නම් gedara dora බාධක අඹ සැමියන්ගේ කරදර, දූ දරුවන්ගේ කරදර, නඩුවබ, නොඑක ආකාර ලෙඩ රෝග, විවිධ ආකාර අනිබෝධකර ධර්මයන් භාවනාවට අනිතකර ධර්මයන් පැන නගිනවා. පැන නැගී ගමන් මොකද වෙන්නේ? මේ මැද්දේ අපිට භාවනා කරන්නට බැහැ කියලා හිතලා භාවනා අප පැත්තකින් සැබෙනවා. මොකද ආරම්භ කළා ආරම්භ වුණාට කලාට මොකද අර පරක්කම ධාතිකත්වයට පත්ුනේ නැහැ එන එන බාධක ධර්ම මැඩගෙන කවර බාධකයක් ආවත් ඒක උසුලගෙන ඉමස්සගෙන භාවනාව කරගෙන කරගෙන යන්නට තරම් දීර්ඝයක් අපේ සිත් තුළ ඇතිලා නැහැ මෙහෙමත් කරනකොට තවත් භාජක ධර්ම වෙනවා විශේෂයෙන්ම භාවනා දියුණුවෙන් භාවනාවෙන් දියුණුවෙන් ප්‍රතිඵල ගන්නට පුළුවන් කෙනෙකුට මාර වදුරු පැමිණෙනවා නිවන සාක්ෂාත් කරන්නට නොහැකි වන අන්දමින් නොඑක ආකාර කම්කටොළු බාධක පීඩා ඒකාන්තයෙන්ම උද්ගත වන්නට පුළුවන් මේ බාධක ආවට පස්සේ ඒවට දීේ පලාවියෝ මේවට යට වුණොත් අපි එතනමයි පුත්ජන භූමියමයි එම නිසා කවර මාර්ග ධර්මයක් ආවත් කවර බලවේගයක් ආවත් මේවා මැඩගෙන මැඩගෙන යට කරගෙන ඉදිරියටම යන්න පුළුවන් මහා බලයක් මහා වීරයක් අපේ సంతාණය තුල ජනිතවන්නට ඕන. අපි කියන කොටස් තුන ගැන අපි කියතියන් දෙන්නේ මක්කලේ මේවා ගැන නුවණින් මෙනෙහි කරන්නට ඕන. නුනුවණින් මෙනෙහි කොට තප භාවනාවෙන් පිරේනා. නුවණින් මෙනෙහි කරනවා කියන්නේ දැන් කාලේ නිවන් යන්නට බෑ. ওই භාවනා කරලා හරියන්නේ විදර්ශනා භාවනා කරාට පස්සේ ජීවිතේ එපා වෙනවා ජීවිතේ කලකිරෙනවා ඕවා කරලා හරියන්නේ මේ වැඩපළ කරදර බන්දියේ මොන භාවනාවල්ද අපිට භාවනා කරන්නට විවේකයක් තිබෙනවද මේ ආදී නොයේ ආකාර විදහසට කරුණු මාර් ධර්ම වශයෙන් අපේ සිත් තුළින් ජනිත වෙනවා මේවා ආවට පස්සේ ඒ ගැනම සිතුවිලි මානසිකාරය පවත්වන්නට යනවනම් අපි භාවනාවෙන් පිරිනවා එහෙම නෙවෙයි ඒක ගැන යෝනිසෝ මනස්කාර බහුලීකාරය වැඩි වැඩියෙන් නුවණින් මෙනෙහි කරන්නට ඕන. මම මේ අරඹු වීර්ය නවත්වන්නේ නැහැ නිවන අවබෝධ වන තෙක්ම. මේ වීර්යෙන් තමයි සෑම බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නමක් නිවන සාක්ෂාත් කළේ. මේ වීර්ය අතහැරෙත් එහෙම මේ භවනා මාර්ගයෙන් අතහැරලා මේ මායාවේ පාක්ෂියේ මාර පාක්ෂික ධර්මයන්ගේ තුල ඒ මාර්ගයේ ගමන් කළොත් ඒකාන්තයෙන්ම සතර සසර අපායට වැටෙනවා සසර දුකට වැටෙනවා නිවනින් අපි ඈත් වෙනවා අපි යන්නේ නිවන සාක්ෂාත් කරන්නට කුයි භාවකයක් ආවත් මම ඉදිරියටම ඉදිරියටම යනවා භාවක ආවාට මාව යට කරන්නට පුළුවන් කමක් නැහැ භාවක වලට මේ ආදී වශයෙන් ඒක යෝනිසෝ මනසකාරයේදී නුවණින් යුතුව සිහිපත් කරනකොට අන්න නූපන් විරය සම්පජ්ජංගේ ඇති වෙනවා උපන් විරය සම්පජ්ජංගේ තව තවත් දියුණු වෙනා මේ වීරිය අපේ సంతාන තුළ වැඩිනවා තීන මිද්දත් අපිට යටපත් කරන්නට පුළුවන් නූපන් තීන මිද්ද ඇති වෙන්නේ නැහැ උපන් තීන මිද්දත් නැති වී යනවා මේ ආකාරයෙන් මෙහි කළොත් මේ විදිහට බුදුරජාණන් වහන්සේ වීරිය ඇති වෙන කරුණු විස්තර කළා මේට අමතරව අටුවාවේ කරුණු 11ක් විස්තර කරනවා වීරිය ඇති කරගත යුතු ධර්ම වශයෙන් ඒ කරුණු 11න් අපිට ප්‍රයෝජනවත් කරන කරුණු කීපයක්ම තිබෙනවා. පළවෙනි එක තමයි කුසීත පුද්ගල පරිවර්ජනතා. මේ වීර්යය ඇති කිරීමට ඉතාමත්ම අවශ්‍ය කාරණාවක්. කුසීත වූ පුද්ගලයන්ගෙන් ඈත් වෙන්නට ඕනේ. හීන වීර්යයක් ඇති මන්දෝත්සාහයෙන් කටයුතු කරන නිදි කිරා වැටෙන කවරෙක් නැත්නම් නැහැ පැත්තකට අයින් කරලා කියන්නේ. ආශ්‍රය කරන්න එපා කියන එක නෙවෙයි. ඒ අය ආශ්‍රය කළොත් එහෙම අපිත් අර තීන මිද්දේට නිදිමතට යට වෙනවා, කම්මැලිකමට යට වෙනවා, අපේ වීරිය අපේ හීන වෙනවා. ඒක නිසා මෙහෙම ගාතාවක් දේශනාවේ තියෙන තේර තේවි ගාතාවල පරිත්තන්දාර මා පරිත්තන්දාර මාළුහිය යකාසින්දේ මහන්නේවේ ඒවන් කුසීත මාගම්ම සාදු ජීවී සීදති තස්මාතං පරිරජ්‍යය සීතං හීන වීර්යං කියලා ඒ කියන්නේ මේ ඊටා මේ මොහොතක දීනන්නට බැරි කෙනෙක් යනවා නම් ලොකු ලීයක් අරගෙන ලෑල්ලක් වගේ ඒක එල්ලිලා හිටියොත් එහෙම ඌට පුළුවන් පීනන්නට. පුංචි ලී කෑල්ලක් අපි හිතමු මේ පොඩි මේ අඩියක් දෙකක් වගේ ලී කෑල්ලක් තිබිලා ඒක එල්ලුණොත් එදින්ම ඔහු හිඳා බලිනවා, ගිලෙනවා. පරිත්තන් දාරු මාරුය යසාතින්දී මහන්නේ අන්න ඒ වගේ ඒවන් කුසීත මා ගම්ම කුසීත හිින වීර්යයති පුද්ගලයන් ආශ්‍රය කරන්නට පටන් ගත්තාම සාදු ජීවී පිස්සීදති මනවෙන් මහ යහපත් ජීවිත පවා උද්‍යෝගමත් ජීවිත පවා ගිලෙනවා නැති යනවා තස්මාතම් පරිවර්ජ්‍යයේ කුසීතන් හිින වීර්යයන් ඒක නිසා මේ හිින වීර්යයති කුසීත පුද්ගලයන් ඈත් කරන්නේ අපිට අහිත කර පුද්ගලයන් අපේ කල්යාණ මිත්‍රයන් වශයෙන් පෙනී සිටියත් මේ අය ඇත්ත වශයෙන්ම අපේ හතුරෝ එම නිසා හීන වීරයත් පුද්ගලයන්ගෙන් ඈත් වන්නට ඕන. වීරය ඒ වගේම ආරම්භ විරිය පුද්ගල පරිවර්ජන සේවනකම්. ආරම්භ වීරයත් පුද්ගලයන් අපි සේවනය කරන්නට ඕනේ. කවරෙක්වත් කමන්නේ, ස්ත්‍රියක්වත් කමන්නේ, පුරුෂයෙක්වත් කමන්නේ, යහළුවෙක්වත්, එහෙලියක්වත් දීර්ඝයෙන් යුතුව මේ භාවනා කටයුතු කරනවා නම් ඔහුගේ ආශ්‍රය නිසා, ඔහුගේ ඇසුර නිසා අපිත් ඒ තත්ත්වයට පත් වෙනවා. පයිතත්තේ යරේහි පවිචත්තේ විජාහි මිච්ඡං ආරද්ධ විවේහි පණ්ඩිතාරි සහාවසී කියලා දේශනාවේ සඳහන් වෙන මෙවැනි වීර්යය ඇති පුද්ගලයන් අපි ඇසුරු කරන්නට ඕන ඒ ඇසුර නිසා අපේ වීර්යය තව තවත් වැඩි වෙනවා අපේ භාවනා මාර්ගය අපිට ගමන් කරන්නට පුළුවන් වෙනවා ඊළඟට හදදී මුත්තතා කියලා කියන වීර්යය ඇති කර ගැනීමට අපේ හිතේ නැඹුම් බවක් තියෙන්න ඕන අවශ්‍ය භාවයක් තියෙන්න ඕන ඒක කරන්න ඕනකමක් මේ නිකන් ආවට ගියාට පොඩ්ඩක් වීර්ය කරලා නෙවෙයි. කොහොම හරි මේ නිවන සාක්ෂාත් කරන්නට ඕනේ මොන බාධකයාවත් අපි මේ ගම මඟ ගමන් කරන්නට ඕනේ කියලා ඊට නැඹුරු සිතක් හෝනෝ භාර සිතක් තියෙන්නට ඕනේ. ඊට නැඹුරු සිතක් තිබෙන්නට ඕන. අන්න එතකොට අපිට වීර්ය ඇති කර ගන්නට පුළුවන්. තව එකක් තියෙනවා මේ සංසාර බය දස්සාවිත. සසරේ බය දකින්නට ඕන. වීරිය නොකිරීම නිසා මෙතෙක් සංසාරේ අපි අනන්ත දුක්ඛයට වින්ද සතර අපාවල ගමන් හිටියා ඒ ඊට අමතරව නැවතත් මේ වීරිය නොවඩා මේ නිවන සාක්ෂාත් නොකර හිටියොත් නෝරපුවාම අපට සතර අපායටම යන්නට සිදු වෙනවා සංසාරයෙන් කවදාවත් ගැලවෙන්නට බෑ එම නිසා මේ සංසාර දුක මනමින් අවබෝධ වන ආකාරයෙන් නුවණින් සිහිපත් කරන්නට ඕනේ අපි මේ දක්වා සංසාරයේ විඳින ලද අනන්ත ප්‍රමාණ දුක්ඛයට අපට මනමින් අවබෝධ වෙනවා නම් වෙන කිසිම කර්තව්‍යයක් සිදු නොකර මේ නූපන් නිර්වාණ ධාතුව සාක්ෂාත් කිරීම සඳහා අපි උත්සාහ ගන්නවා. අපි මේ උත්සාහ නොගන්නේ <clears throat> මේ දක්වා අපි විඳපු මහා දුක්ඛ ස්කන්ධය අපට අමතක නිසා අපට ඒවා තේරුම් ගැනීමට තරම් ශක්තියක් ශක්තියක් නැති නිසා නුවණක් නොමැති නිසා එම නිසා සංසාරේ බය අපි අවබෝධ කරගන්නට ඕනේ වීරියේ ආනිසංස අපි දකින්නට ඕනේ මේ වීරියේ ආනිසංස තුළින් තමයි ඇත්ත වශයෙන්ම වීරිය තව තවත් වඩා ගන්නට දියුණු කර ගන්නට අපට හැකිවන්නේ අනිත් අතට මේ කුසීත වස්තු කියලා જાතියක් තියෙනවා අපි වීරියෙන් හීන කරලා කුසීත භාවයට පත් කරන කරුණු අටක් මේ කරුණ අට ආවට පස්සේ ඒවෙන් අපි ඈත් වෙන්න ඕනේ. මේක බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකාය අටක නිපාතයේ කුසීතාරම්භ වස්තු කියලා සූත්‍රයක් තියෙනවා. අන්න ඒක දේශනා කරනවා. අටි මේ වික්‍රේ කුසීත වස්තුමුනේ කතමානි අට මේ කුසීත වස්තු අටක් තියෙනවා. මොනවද ඒ අට? ඉද වික්‍රේ වික්ුණා කම්මං කත්තබ්බං හෝති. තස්ස ඒවං හෝති. කම්මං මේ කත්තබ්බං භවිෂ්‍යති යං කෝපන මේ කම්මං කරොත්තංස කායෝ කින මිස්සති අන්දාහං නිජ්ජාමීති සෝ නිජ්ජති න විරියං ආරබති අපත්ත අපත්තස්ස පත්‍ය අනවිදකස්ස අධිගමාය අසච්චිකතස්ස සච්චි ක්‍රියාය උන්න ඔය පළවෙනි කාරණාව අයම් පඨමන් කුසීත වස්තු මේ කුසීත වස්තු අටින් අපි ඈත් වෙන්නට ඕනේ මොකද්ද මේ අපි යෝගාවචරිය මේ යෝගාවචරයන්ට යම් කිසි කර්තව්‍යයක් කිරීමට තියෙනවා. කම්මං කර්තබ්බං හෝති. කර්මාන්තයක් කරන්නට තියෙනවා. ඒක තියෙනකොට ඔහු හිතනවා මෙහෙම මට මෙහෙම කර්මාන්තයක් කරන්නට තියෙනවා. මෙහෙම කර්මාන්තය කරනකොට මගේ කාය කිලමිස්සති කය වෙහෙසටපත් වෙනවා. ඒක නිසා දැන් ටිකක් විවේක ගන්නට ඕන. ඔව් ඉතින් විවේක ගන්න භාවනාවෙන් ඈත් වෙනවා. සමහර විට නිජ්ජති නිදත් ගන්නවා. නවිරියන් ආරබති වීරිය ආරම්භ නැහැ. අපත්තස්සපත්තිය අපි මේ සාස්සා නොකල අධිගමනය නොකළ සත්‍ය ක්‍රිය නොකළ ධර්මය සාක්ෂාත් කිරීමට මොකද කර්මාන්තයක් කරන්න තියෙන වැඩක් කරන්න තියෙන මේක අපි කුසීත වස්තුවක් කරගෙන එහෙම වුණොත් අපේ වීර්යය පිරිනනවා අපි භාවනාවෙන් ඈත් වෙනවා එහිදී බුදුරජාණන් වහන්සේ ඒ වදාරන්නේ ඒ කුසීත වස්තුව ආනන්ද වස්තුවක් බවට පත් කරගන්නේ කියලා ඒ කියන්නේ මේ ඔහුට කර්මාන්තයක් කරන්න තියෙනවා එතකොට ඔහු සිතන්නේ කොහොමද යංකෝපන කම්මං කරුණතස්ස නසක්ඛා බුද්ධාන ශාසනං මනසිකාත අන්දාහං පටිච්චේව විඤ්ඤං ආරභාමි මෙහිමයි වදාරන්නේ. ඒ කියන්නේ මේ කම්මාන්තේ කරනකොට නසක්ඛා බුද්ධාන මනස බුද්ධාන ශාසනං මනසිකාත මේ ශාසන ප්‍රතිපatti පූර්ණේ කිරීමට මට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒක නිසා අන්දාහං පටිගච්ඡීව විරියන් ආරවාදි දැන් දැම්ම විරිය ආරම්භනවා. මොකද කර්මාන්තය කිරීමට ප්‍රථමයෙන් කුසීත පුද්ගලයා කුසීත වස්තුවට යට වෙන පුද්ගලයා හිතන්නේ මට කර්මාන්තයක් කරන්නට තියෙනවා. ඒක නිසා මට බෙහෙසෙන්නට තියෙනවා. දැන් මට භාවනා කිරීමට සුදුසු කාලයක් නෙවෙයි. විවේක ගන්නට ඕනේ කියලා භාවනාවෙන් ඈත් වෙනවා. නියම යෝගාවචරය වීර්ය ආරම්භ කර ඇති යෝගාවචරය ඒ වීර යෝගාවචරයා කටයුතු කරන්නේ මට මෙහෙම කර්මාන්තයක් කරන්න තිබෙනවා. ඒ කාලේදී මට මේ ශාසන ප්‍රතිපත්ති පූර්ණේ කරන්නට බෑ. ඒක නිසා කර්මාන්තේ පටන් ගන්නට ඉස්සෙල්ලා මේ සුළු අවස්ථාවෙන් පවා මම ප්‍රයෝජනට ගන්නවයි කියලා භාවනාවේ නිරත වෙනවා. ඒක ආනන්දක වස්තුවක් බවට පත් කරගන්න. ඊළඟට කර්මාන්තයක් කරලා ඉවරුණාට පස්සේ කුසීත පුද්ගලයා හිතනවා අයියෝ මම මෙච්චර වෙලා කර්මාන්තයක් කළා මගේ ඇඟත් වෙස්සයි දැන් ඉතින් භාවනා කරන්න බෑ විවේක අරගෙන පස්සේ භාවනා ටිකක් කරනවා. ඔහු ඉතින් විවේක ගන්නට පටන් ගන්නවා. කෙලෙස් විවේක. කෙලෙස් වලින් කරන ලද නියෝගය. ඉතින් ඔහු විවේක ගන්න. ඔහු භාවනාවෙන් ඈත් වෙනවා. නියම යෝගාවචරයන්ස් එසසින් නෙවෙයි කටයුතු කරන්නේ කර්මාන්තයක් කරලා රැඳුණාට පස්සේ අනේ මේ කර්මාන්තේ කරන්නට මං කාලේ ගත කළා මේ කාලේ ගත කරපු නිසා මට භවනා කිරීමට කාලයක් ලැබුණේ නැහැ ඒක නිසා මේ මේ කාලයක් අල්ලගෙන දැන් දැන්ම භවනාවේ නිරත වෙනවා කියලා වීර්යය ආරම්භ කරනවා ඒක ආරම්භ වස්තුවක් මේ විදිහට තමයි ගමනක් යන්න යනකොට අපිට ගමනක් යන්න යනකොට තියෙනකොට ආ මට ගමනක් යන්න තියෙනවා ওই ගමනට යන්න ලෑස්ති වෙන්න තියෙනවා ඉතින් භාවනාව ආයත් කරනවා භාවනා කරන්නේ නැහැ ඒකට නොඑක ආකාර සූදානමින් ලට ලෑස්තියෙන් කරන්නට සිදු වෙන නිසා ඊළඟට ගමන ගිහිල්ලා එනවා ආවට පස්සේ දැන් ඉතින් ගමන් ගිහිල්ලා ආවා ඇඟටත් වේසයි ටිකක් විවේක කරන් දවස් දෙකකට පස්සේ තමයි භාවනා කරන්න ඕනේ කියලා හිතලා භාවනාව පටන් මේ කුසීත වස්තු දෙකක් ගමන යෑමත් ගමන ගොස් ආපසු පැමිණීමයි වීර්යය ඇති යෝගාවචරය නියම යෝගාවචරය එහෙම නෙවෙයි කටයුතු කරන්නේ ගමනක් යන්නට තියෙන කාලය තුලදී මට මේ භාෂණ ප්‍රතිපatti පූර්ණේ කරන්න ලැබෙන්නේ නැහැ ඒක නිසා දැන් දැන් දැන් දැන් භාවනාවේ නිරත වෙනවා ඒ වගේම ගමන යනකොට පුළුවන් ඉඩ ඉඩ ලැබෙන ලැබෙන සෑම විදිහකම සෑම අවස්ථාවෙදීම භාවනාවේ නිරත වෙනවා කියලා කටයුතු කරනවා ගමන ගිහිල්ලා ආවන පස්සේ අනේ මට ගමන යන්නට සිදු වුණා ඒ කාලය තුලදී අපරාධ දවස් දෙක තුනක්ම කාලේ සමහරට අපතේ ගියා මේ අපතේ ගිය කාලය නිසා මට භාවනා කරන්නට නැහැ වුණා දැන් දැන් භාවනා කරනවා ඒ නිසා ඒ අපතේ ගිය කාලයත් අල්ලා ගැනීමද කියලා හිතලා උත්සාහ ගන්නවා ඒක ආරම්භයක් බවට කර ගන්නවා මෙතනක් කරුණු දෙකක් ගමනක් කෑම සහ ගමනක් දුස්සීම ඊළඟට සමහර අය පොඩ්ඩක් අසනීප වෙනවා අසනීප වෙච්ච ගමන් දැන් මගේ ඇඟට අසනීප ගතිය දැන් ඉතින් භාවනා කරන්නට බෑ මේ භාවනා කළොත් තවත් මේ රෝගේ උස්සන්නේ වෙයි ඒක නිසා මම භාවනා කරන්නට හොඳ නෑ කියලා ඔන්න භාවනාව පැත්තකින් දානවා රෝගේ දැන් හොඳට බෙහෙත් කරලා හොඳ කරගන්න හොඳ කරගත්තාට පස්සේ දැන් මේ රෝගේ හොඳ වුණා පමණයි මේ කාලේ ඉතින් එකපාරටම භාවනාවේ නිරත වෙන්නට හොඳ නෑ මොකද රෝගේ උස්සන්නේ වෙච්ච ගමන්ම කයට සිතට විවේකයක් දෙන්නට ඕනේ මේ ආකාරයෙන් නොයේ මේ නිදහසට කරුණු ඉදිරිපත් කර ගනිමින් භාවනාව ඈඩ් කර ගන්නවා එතනත් කුසීද වස්තු දෙකක් නියම යෝගාවචරය ඇවිසින් නිවි කටයුතු කරන එක ආරම්භක වස්තුවක් බවට පත් කර ගන්නවා මොකද සාමාන්‍ය වශයෙන් රෝගයක් ඇති වුණාට පසු ඔහු සිතනවා මේ රෝගිය තව තවත් උස්සන්න වෙන්න පුළුවන්. උස්සන්න වුණොත් මට මොකක්වත් කරගන්නට බෑ. සමහරවිට මේ රෝගිය මම මිය යන්නට පුළුවන්. එම නිසා මේ රෝගය උස්සන්න වීමට ප්‍රථමයෙන් දැන් දැන් මේ කරගන්නට පුළුවන් කාලය තුලදී වීරය ආරම්භ කරනවා භාවනා කරනවා කියලා සුදු කාලයක් හරි විනාඩි 5-10ක් හරි කමන්නේ වීරය පවත්වන භාවනාවේ නිරත වෙනවා. රෝගී සුව වුණාට පස්සේ එලෙසින්ම සිතනවා මේ රෝග පීඩා කාලය තුළදී මට භාවනා කරගන්නට බැරි වුණා නැවතත් මේ රෝගය ඇති වෙන්නට පුළුවන් ඒ නිසා නැවත රෝග ඇතිවීම ප්‍රථමයෙන් අපතේගේ කාලය කාලයෙන් ප්‍රයෝජනෙට ගනිමින් දැන් දැන්ම භාවනාවේ නිරත වෙනවා කියලා වීර්යය ඇති කරගන්නවා ඒකත් ආරම්භ වස්තුවක් මේ විදිහට කටයුතු කළොත් අපිට වීර්යය ඇති කරගන්නට පුළුවන් තව එකක් <clears throat> තියෙනවා මේ ආහාර පාන අපට අවශ්‍ය අන්දමට හොඳ ආහාර පාන ටිකක් නොලැබුණාට පස්සේ අද ඉතින් මගේ ඇඟට පෝෂ්‍යදායක ආහාරයක් ලැබුණේ නැහැ. හටට රසට බඩට ඉරෙන්නට කෑමක් ලැබුණේ නැහැ. අද භාවනා කරන්නට බෑ කියලා ඔන්න භාවනාව පැත්තකට දාන්න. හොඳට කෑම බීම ටිකක් ලැබිච්ච දවසට රසමසු සහිතව බඩකට පුරා ලැබුණාට පස්සේ දැන් ඉතින් ආහාර ටිකක් ගත්තා ඒක නිසා දැන් කයම කාපු යටන් කාපු ගමන්ම වාඩි වෙලා භවනා කරන්නටත් හොඳ නෑ මේක ශරීර සෞඛ්‍යයටත් අහිත කරයි ඉතින් නොඑක් ආකාර මොනවාද සමාවට කර්ම ඉදිරිපත් කරගන්නමින් භවනාවෙන් ඈත් වෙනවා මේ පින්වත් අය බොහෝ විට දවල් ආහාර ගත්තට පස්සේ ඉතින් ඕක තමයි කරන්නේ එම නිසා නියම යෝගාවචරය ලෙසින් නෙවෙයි කටයුතු කරන්නේ. ආහාර නොලැබුණාට පස්සේ හිතනවා ඇත්ත වශයෙන්ම ආහාර නොලැබිච්ච එක හොඳයි. මගේ ඇඟ දැන් සැහැල්ලුයි. මේ ඇඟේ සැහැල්ලු භාවය නිසා සිත මනවින් මට පවත්වා ගන්න යන්න පුළුවන්. ඒක නිසා දැන් දැන්ම භාවනාවේ නිරත වෙනවා කියලා. මා දන්නවා තායිලන්තයේ භාවනා මධ්‍යස්ථානික ඕනෙකම ආහාර නොගෙන දින 5-6 ඉන්නවා යෝගාවචරය. කිසිම ආහාරයක් ගන්නෑ. අර මේ මිනර මේ යකඩ ආදී පෝෂ්‍ය පදාර්ථ අඩන් වතුර බෝතල් පමණයි පාවිච්චි කරන්නේ. සමහරව සමාන දෙක තුන එක දිගටම කිසිම ආහාරයක් ගන්න නැතුව දොඩම් ටිකක්වත් බොන්නේ නැතුව භාවනාවේ නිරත වෙනවා. ඒ අය කියලා තියෙන පොත්පත් මම දැක්කා. ඇත්ත වශයෙන්ම මේ කාලය තුල ඉතා හොඳින් භාවනාව සාර්ථකවමින් කරගෙන යන්නට පුළුවන් වුණා. මොකද කයේ සැහැල්ලු භාවය නිසා සිතේ දරද භාවයන් අඩු වෙච්ච නිසා කියලා. ඒ නිසා අපිත් ආහාර පාන හිම නොලැබුණාට පස්සේ හිතන්න ඕනේ දැන් කය සැහැල්ලුයි දැන් මනසටත් ඇහි බරක් නැහැ. මේ ආහාරයෙන් එන බරගතියක් දැන් නැහැ. දැන් භාවනා කිරීම සුදුසු කාලයයි. කියලා වඩ වඩා උනන්දු වෙන්න ඕනේ. කුසීතමන්තුව ආනම්බවත්ව බවට පත් කරගන්න. ඒ වගේම හොඳ ආහාර වේලක් ලැබුණාට පස්සේ මගේ කායේ වීර්යය තියෙනවා, සිතේ වීර්යය තියෙනවා, ඇඟට දැන් පෝෂ්‍යමයි, ඇඟට ශක්තිය තියෙනවා. මේ ශක්තියෙන් ප්‍රයෝජන ගන්නට ඕනේ කියලා වීර්යය කරන විශේෂයෙන්ම ආහාර ගත්තාට පසුව ඉක්මනින්ම සක්මන් භාවනාවේ නිරත වෙනවා. අර ශෝකයක් තියෙනවා ආහාර ගත්ත ගමන් නිදාගත්තොත් තර වෙනවා මේ හරකුන්සේ ඒ වගේම ආහාර ගන්නත් පස්සේ සක්මන් කළොත් ආයස දීර්ඝ වෙනවා කියලා. මේ ශ්ලෝකයක් තියෙනවා. මම ශ්ලෝක මට්ටමට පාඩන්නේ අදහසිතයි කියේ. අන්න ඒ නිසා භවනාව අප කරන්න පුළුවන් ආහාර ගත්තාට පස්සේ සක්මන් භාවනා කරනවා. ඉඳගෙන භාවනා කරනකොට නිදිමතෙන්නේ මේ කාලෙම ප්‍රයෝග ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. මෙන්න මේ විදිහට විරිය ඇති වෙන ආකාරයෙන් මේ කුසීතවක් විරිය ආරම්භවක් තුන් බවට පත් කර ගන්නට ඕනේ. ඒ තුලින් අපිට පුළුවන් වීරිය ඇති කර ගන්නට. මේ ආකාරයෙන් අපිට වීරිය ඇති කර ගන්නට පුළුවන්. තවත් තියෙනවා මේ වීරිය සහිත වීරියෙන් කටයුතු කළ චරිත අපි සිහිපත් කරනවා නම් ඒ තුලින් අපිට පුළුවන් වීරිය ඇති කර ගන්නට. විශේෂයෙන්ම දැන් අර පීතිමල්ල කියලා ස්වාමින් වහන්සේ නමක් සිටියා. උන්වහන්සේ අවුරුදු 12ක් දක්වා සක්මන් කරලා කරලා කකුල් පැලිලා. ඊට පස්සේ සක්මන් කරන්නට බැරි නිසා ධන විසින් ධනගාමින් භාවනා කරන්න පටන් ගත්තා. අත්හැරිනේ වීරිය අවුරුදු ගාණක් තිස්සේ මේම ධනගාමින් භාවනා කරනකොට ඈත හිටපු මිනිහෙක් දුන්නකින් විත්තමේ මුවෙක් පින්නද කියලා රෑ කරුවරි. ඒ ඊතලේ පැත්තකට ගලවලා දාලා ඒකට බෙදකම් කරන්නට යන්නේ නැතුව ඒ වේදනාව විඳ විඳාන් භාවනා කරලා ඒ පිටමල්ල මහ සාස්තන් ස්වාමීන් වහන්සේ මහරහත් භාවයට පත් අවුරුදු 12ක් උස්සා ගත්තා. මිලක්ක කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. උන්වහන්සේ කකුල් දෙක වතුර බාලි වලට දාගෙන රෑ නිදි මරාගෙන කිසිම නිින්දක් නැහැ. ඔළුවේ මේ හිසේ පිටුර වලින් බේනේ හදාගන්න ගැට ගහලා ඒව වතුරෙන් තෙම තෙම භාවනා කරනවා. නිදිමත එනවා. ඔළුවේ පිදුරු බැඳගෙන ඒ පිදුර වලට වතුර වක් කර වක් කර අවුරුදු ගණන් භාවනා කරලයි උන්වහන්සේ රහත් භාවයට පත් වුණේ. මහාචිව කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් කිය මාස 3කින් නිවන් යන්නට පුළුවන් රහත් වෙන්නට පුළුවන් කියලා කැලේට ගිය භාවනා කරන මාස 3කින් නිවන් යන්නට බැරි වුණා. ඒක නිසා උන්වහන්සේ කල්පනා කළා මට නිදාගෙන ඉඳලා නම් නිවන් යන්නට හැම්පෙන්නේ නැහැ. ඒක නිසා මම අද ඉඳලා නිදාගන්නේ නැහැ කියලා. අවුරුදු 30ක් එකම දවසක්වත් නිදාගන්නේ නැතුව අනිත් සක්මන් කරගෙන ඉඳගෙන හිටගෙන භාවනා කරමින් ඉඳලා අවුරුදු 30කට පස්සේ රහත් වන්නට පුළුවන් පුළුවන් වුණා. අඛණ්ඩ උත්සාහයක්, නොපසුබට උත්සාහයක්, අත් නොහල උත්සාහයක්. අවුරුද්දකින් දෙකකින් නෙවෙයි. කකුල් පැරිලා ලේ ගන්නවා. ඒත් උන්වහන්සේ උත්සාහ අත්හැරියේ නැහැ. අවුරුදු 30ක් අඛණ්ඩ ලෙස උත්සාහ කළා නිර්වාණය සාක්ෂාත් කිරීමට. මහා පුස්සදේව කියලා තවත් රහතන් වහන්සේ නමක් වැඩ හිටියා. උන්වහන්සේ අවුරුදු 25ක් එක දිගටම උත්සාහ කරලා නෑදාවල් නොසි නොනවත්තා. එසින් එසේ කටයුතු කරලා උන්වහන්සේ තාත් භාවයට පත් වුණේ. රටපාල ස්වාමීන් වහන්සේ කියලා ස්වාමීන් වහන්සේ නමක් හිටියා. අවුරුදු 12ක් අඛණ්ඩ ලෙසම උත්සාහ කරලා උන්වහන්සේ රහත් භාවයට පත් වුණේ. චක්කපාල ස්වාමීන් වහන්සේ රහත් භාවයට පත් වුණේ ඇස් දෙක අන්ධ වෙද්දී. කවදාවත් නිදාගත්තේ නැහැ. මේ ඇස් දෙකට අන්තිම අමාරු රෝගයක් හැදිලා නිදාගන්නට කිව්වා බෙහෙත් ටිකක් දාන්නට. ඒත් මගේ මං දත්තු අදිෂ්ඨානයේ කැඩෙනවා ඇස් දෙක අන්ධ වුණොත් අන්ධ වුණාවයි ඒ ඇස් දෙකට වැඩිය මට නිර්වාණි උසස් කියලා හිතලා ඇස් දෙක අන්ධ වීමට අත් අහැරලා උන්වහන්සේ භාවනා කරලා නිර්වාණය සාක්ෂාත් කළේ මෙවැනි වීරෝදාර ඒ වීර පුත්‍රයන්ගේ බුද්ධ පුත්‍රයන්ගේ චරිතයන් අපගේ මනසට නැගෙනකොට අපි උද්‍යෝගිමත් වෙනවා අපේ සිත තුළ වීරය ජනිත වෙනවා මේ විදිහටත් අපිට වීරය ඇති කරගන්නට පුළුවන් අනිත් පැයෙන් වීරිය ඇතිවන පාට බුදුරජාණන් වහන්සේ වදාළා තිබෙනවා ඒව අපිට සිහිපත් කරන්නට පුළුවන්. උන්වහන්සේ වදාහනවා උත්තහත් නිසීදත කෝ අත්ථව සුපිතේනෝ ආතුරාණං ඒකානින්දා සල්ල විද්දාන රුප්පණං උත්තහත නෙගටිව් නිසීදත නිඳගනිය මොනවද භාවනා කිරීම සඳහා කෝ අත්ථව සුපිතේනෝ උඹලට නිින්දෙන් ඇති කවර වැඩක්ද ආදිවාණානිකා නින්දා සල්ල විද්‍යාන රුක්කණං නුයික්ඛාකාර කිලිස් උල් එනිමෙනි දුක් විඳින උඹලට ආතුරාණං නිකා නින්දා කුමනනම් නින්දක්ද උත්තහත නිසීදත ඉදගණින් නැගිටියෝ මෙන්න මෙවැනි පාඩ සිහිපත් කරනකොට අපේ වීර්යය අපේ සිත් තුළ ඇති වෙනවා ආරම්භක නික්කමත යුද්ධිත බුද්ධ ශාසනේ දුනාත මච්නෝ සේනං නලාකාරං කුංජලෝ ආරම්භක මේක දිවේ දස දහසක් සක්වලට ඇහෙන්නට මේ ගාථාව අරුණවති සූත්‍රයේ දේශනා සඳහන් වෙන්නේ මේ ගාථාව දස දහසක් සක්වලට ඇසෙන බව කියලා තියෙන පොත්පත්වල ආරම්භන ආරම්භක නික්මත් නික්කමත නික්මෙන්න යුංජිත බුද්ධ ශාසනේ මේ ශාසන ප්‍රතිපත්තියේ යෙදෙන්නේ ආරම්භත නික්කමත යොන්ලද බුද්ධ ශාසනය දුනාත මච්චනෝසේන නලාකාරංග කුංජරෝ මේ ඇටේ බලවත් ඇටේ බටර වලින් හදපු ගයක් පොඩි පට්ටම් කරනවා වගේ දුනාත මච්චනෝසේන මේ මායාවේ කිලස් ඔක්කොම මැඩගන්න පාඩල පොඩි කරන්න දෙවෙනි වීර්ය දන්වන පාට අපිට සිහිපත් කරන්නට පුළුවන් නම් අපේ තීන මිද්දේ පලා යන වීර්යය අපේ සිත් තුළ ජනිත වෙනවා ඒ වගේම උන්වහන්සේ වදාරනවා අවුරුදු 100ක් උත්සාහ නොකර කුසීත වශයෙන් ජීවත් වනවාට වැඩිය එක දවසක් වීරයේ සහිතව ජීවත් වීම උතුම් කියලා. යෝචේ බස්ස සතං ජීවේ කුසීතෝ හීන වීරයෝ ඒ කාහං ජීවිතං සෙය්‍යෝ වීර්යමාරමතෝ දල්හං ඒකයි මේ බුදුරජාණන් වහන්සේගේ පාඨය මම අර කලින් කියපු තේරුමයි ඒකේ තියෙන්නේ. ඒ නිසා විරියම්මේකව තෝරයන් යෝකප්පේ මහදිවාහනං ගච්ඡති අනිවත්තත්තං යත්ත දක්වාන සෝචති මාගේ මේ වීරය මාගේ මේ බලය මාගේ මේ පරාක්‍රමය මාගේ මේ උත්සාහය ගච්ඡති අනිවත්තත්තං නොනවත්වාම ගමන් කරන අවසතනක් දක්වාද යත්ත ගන්පාන සෝචති යම් තැනකට බොස් සෝකන කරුණා නම් ඒ නිර්වාණ ධාතු සාක්ෂාත් කරන තෙක්ම ගච්ඡති අනිවත්තන්තං නොනවත්තාම නොනවත්තාම ඉදිරියට කරගෙන යනවා කියන මේ පින්වත් අය සෙලසිනුයි කටයුතු කරන්නට ඕනේ එදා රත්පාල ස්වාමීන් වහන්සේලා මිලක් වැනි ස්වාමීන් වහන්සේලා අවුරුදු 25 උත්සාහ කළේ උන්වහන්සේලා ටිකක් කල් උත්සාහ කරලා මම ත්‍රි හේතුක ප්‍රතිසන්දියක් නෙවෙයි කියලා උත්සාහයක් හැරියේ නෑ උන්වහන්සේලා කවදාවත් හිතුවේ නෑ අපේ පාරමී පිළිලා නෑ අපිට නිර්වාණය සාක්ෂාත් කරගන්නට බෑ කියලා අපි පොඩ්ඩක් භාවනා කරලා දවස් සමහර විට මාසෙකට දෙකක් පාරක් දෙකක් නැත්නම් දවසකට පැය කාලක් භාගයක් අපි හිතනවා අපි විතුන් ත්‍රි හේතුක ප්‍රතිසන්දික වෙන වෙයි අපිට නිවන සාක්ෂාත් කරන්නට බෑ අපේ පාරමී ශක්තියින් පිරීලා නැහැ ඒක නෙවෙයි අවශ්‍ය පමණට නිවන සාක්ෂාත් කිරීමට අවශ්‍ය පමණට අප වීරිය යෙදෙන්නේ නැහැ නිවන සාක්ෂාත් කර ගැනීමට සුළුපටු වීරියකින් බෑ නයිදං සිතිල මාරම්භ නයිදං අපේනකාමසා නිබ්බාණං අධිගං තබ්බං යත් සබ්බංත ප්‍රමෝචනං කියලා බුදුරජාණන් වහන්සේ වදාළනවා නයිදං සිතිල මාරම්භ මේ සුදුපටු ඇරඹීමකින් නෙවෙයි නයිදං අපේනකාමසා අල්පෝ වීරයකින් නෙවෙයි නිබ්බාණං අධිගං තබ්බං සබ්බංත ප්‍රමෝචන සියලු ක්ලේශයන් සියලු ග්‍රන්ථ නැති වී යන නිර්වාණය සාක්ෂාත් කරන්නට එලෙස බෑ නයි භික්ඛවේ සීනේන අග්ගස්සපත්ති හොති අග්ගේන කෝපන භික්ඛවේ අග්ගස්සපත්ති හොති මේ උසස්ම ධර්මයේ අග්ගස්ස අග්‍රෝ ධර්මයේ නිවන සාක්ෂාත් කරන්නට හීනේන හීනෝ වීරයෙන් බෑ අග්ගේන අග්‍රෝ ශ්‍රේෂ්ඨෝ බලවත්ෝ වීරයෙන් ඒක කරන්නට ඕනෙන්නේ නිකම් මේ වැනෙන අදිෂ්ඨාන තියාගෙන සැලෙන සිත් තියාගෙන මේ නිවන සාක්ෂාත් කරන්නට බෑ. ඒක නිසා නුපසිබටනා වීරයෙක්ගෙන් කටයුතු කරන්නට ඕන. බුදුරජාණන් වහන්සේ කටයුතු කළෙත් එහෙමයි අංගුත්තර නිකායේ දුක නිපාතයේ තිබෙනා මෙහෙම පාඩයක්. අපටිවාණ සිතහන් වික්ඛවේ පදහාමි කාමං සචෝච නහාරෝච හීච අවශිෂ්ඨතෝ. උපසිෂ්ඨත ශරීරේ මස්ස දෝහිතං යන්තම් පුරුෂ ස්වාමීන පුරුෂ විරේන පුරුෂ පරක්ඛමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සංඛානං භයිස්සති මේ බුදුරජාණන් වහන්සේ වදාළේ ලෙසින් කොහොමද මහණෙනි අපටි වාණිස දහම් වික්කවේ පදහාමි නොනවත්තාම නොපසු බැසම අඛණ්ඩ ලෙස දිගින් දිගටම මහණෙනි මම උත්සාහ කළා කොහොමද කාමං තචෝච නහාරෝච අට්ඨීච අවශිෂ්ඨතු පචෝච හමයි නහරයි ඇට ටික පමණක් ඉතිරි වෙනවා නම් ඒ ටික විතරක් ඉතිරි ඉච්ඡාවයි. ඇට ටිකයි නහර ටිකයි හමයි ගමනක් ඉතිරි වෙනවා නම් ඒ ටික ඉතිරි වෙනවයි. උපචිත්තද ශරීරේ මස්ස ලෝහිතං මේ මස්නේ ශරීරයේ තියෙන සෑමකම සිදී ගියාන සිදී ගියා. ඒ මා ගන්න උත්සාහය අත්හරින්නේ නැහැ කියලා අඛණ්ඩ ලෙස උන්වහන්සේ උත්සාහ කළා. තස්ස මයං වික්ඛවේ අප්මාදාදිගතෝ බෝධින් අප්මාදාදිගතෝ අනුත්තරෝ යෝගක්ඛේමෝ අන්න එලසින් කටයුතු කරන ශාම මාණෙනි මම අනුත්තරෝ යෝගක්ඛේමයේ අනුත්තරෝ අරහත් ඵලේ සාක්ෂාත් කළා මේ වගේ බෝධිය සම්මා සම්බුද්ධත්වේ සාක්ෂාත් කළා ඒස කියලා බුදු පියාණන් වහන්සේ මෙලෙස වදාරනවා තස්මාතේ වික්කවේ ඒ වංශිකිතබ්බන් එබ නිසා ඔබලා මෙලෙස හික්මෙන්නට ඕනේ කෙලසින්ද අපටිවාණං පදවිස්සාමි අඛණ්ඩ ලෙසම නුනවත්තාම නුනවැතීම නිවන සාක්ෂාත් කරන තෙක්ම වීර්යය වඩනවා කාමන්තකෝච නහාලෝච අට්ඨේච අවශිෂ්ඨ උපසිද්ධ ශරීරේ මස්සලෝ හිතං යන්තම් පුරුෂ කාමේන පුරුෂ විරේන පුරුෂ පරක්කමේන පත්තබ්බං නතං අපාපුනිත්වා විරියස්ස සංඛානං භවිෂ්‍යති එවං විකෝ භික්ඛවේ සික්ඛේ තබ්බං කී උඹලාත් මෙහෙමයි මහණෙනි වීරය කරන්නට ඕනෙන්නේ. නොනවත්තා නොපසුබස්නා වීරයක් ඇති කරගන්නටය. ඇඟේ හම්හමත් නහරත් ඒ වගේම ඇටක් ඉතුරු වෙනවා නම් ඒ ඉතුරු මිච්ඡාවයි ඒ ටික පමණක් මස් දෙය දිවිලා යනවා නම් දිවිලා ගියාවයි මේ දිලා යන මස් වලින් ඔබට ඇති වැඩක් නැහැ කුඳු වී යන පොළොවට උරා ගන්න ලී වලින් වැඩක් නැහැ නිරන්තරයෙන් දුක් දුන්න ශරීරයෙන් ඔබට වැඩක් නැහැ මේ මේ ශරීරේ පෝෂණය කර කර නලව නලවා සිටීම තුළින් සංසාරයේ දුකින් දුකටමපත් කරන මේක තියෙන කායයට තියෙන අපේක්ෂාව ජීවිතයට තියෙන ආශාව කාය ජීවිත අපේක්ෂා අත්හැරලා නොකඩවාම නොකඩවාම සාස්ත්‍යාත් නොකර නිර්වාණය සාස්ත්‍යාත් කරන තෙක්ම දිගටම මහණෙනි උත්සාහ කරන්නට ඒකයි අපේ අවවාදයේ අනුශාසනාව කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ලෙසින් වීර්ය කරන්නට ඕනේ නිවන සාස්ත්‍යාත් වීමට එලෙසින් වීරය කරපු අයටයි අද වහවහ නිවන් සාක්ෂාත් කරන්නට පුළුවන් වන්නේ වීරය පාරමිතා ධර්මයක් වශයෙන් පූර්ණේ කළායට මේ බුද්ධ ශාසනයේදී නිවී සමහරට පසුගිය බුද්ධ ශාසනවලදී මේ පින්වත් අය අද ගන්නා උත්සාහය සමහරට මේ බුද්ධ ශාසනයේදී නිවන් සාක්ෂාත් කිරීමට තරම් ප්‍රමාණවත් නොවයි අඩු වශයෙන් මතු බුද්ධ ශාසනයකදී හෝ නිවන් සාක්ෂාත් කිරීමට වීරය උපකාර වනවා මේ ගන්නු ලබන උත්සාහය මේ වීර්යය කළ යුතු ආකාරයකුත් තියෙනවා. නච මේ වීර්යයන් අපි දීනම් භවිෂ්‍යති නච අති පන්තහිතෝ භවිෂ්‍යති කියලා ඉතිපාද සංගතේ බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ වීර්යය වැඩනවායි කියලා කලබල වීම නම් නෙවෙයි වීර්යය කියන්නේ. ඒක වරදවා තේරුම් ගන්න එපා. වීර්යය වඩනකොට ප්‍රඥාව සංප්‍රයුක්ත වෙන්නට ඕන. ප්‍රඥාව මිශ්‍ර වෙන්නට ඕන. ප්‍රඥාවෙන් ප්‍රෝ වීර්ය අපතේ යනවා අහක යනවා දීර්ය වඩනවායි කියලා කලබල වෙලා අදාදම උස්කා ගන්න ඉහිම කරලා දීර්යයක් නෙවෙයි මෙතන ගණන් ගන්න. මෙච්ච මේ වීර්යයන් අතිපද්ධහිතෝ භවිෂ්‍යති කියන්නේ ඒකයි. අතිපද්ධහිත අධික උද්වේගකාරී අධික කලබලකාරී තත්වයකින් නෙවෙයි වීර්ය පවත්න්නේ. ප්‍රඥාව මිශ්‍ර වෙලා නිවන් මඟ ගමන් කරන්නේ නිවිසනසී සංසුන්ව සංසංසිතකින් සිඳී ගිය සිතකින් උපේක්ෂාචාරක සිතකින් උයි නිවන දකින්නට පුළුවන් වන්නේ කලබලකාරී සිතකින් නෙවෙයි. එමේසා වරදවා හිතන්නට එපා කලබල වීම මේ වඩ වඩා උද්යෝග උනන්දු වීම වීරිය වැඩි කර ගැනීමක් කියලා. ඒ තුලින් ඇතිවන්නේ තීන මිද්දේ නැතිමේචි වීරයන් අතිදීනෝ භවිෂ්‍යති ඒ වගේම මගේ වීරය අතිදීන තත්ත්වයටපත් අතිදීන කියන්නේ කෝසජ්ජ දීන මිද්දයට යට වෙන්නට එපා නිදිමත භාවයට කුසීත භාවයට යට වෙන්නට ඉඩ නොදී මදහත් ප්‍රමාණින් වීරය පවත් ගන්නට කියන එකයි එයින් අදහස් කළේ ඒ විදිහට වීරය කළොත් එහෙම ඒ වීරය තුළින් අත්වශයෙන් අපට නිවන සාක්ෂාත් කරන්නට පුළුවන් අර බුදුරජාණන් වහන්සේ මා කලින් කියපු දේ කාටාවේ තියෙන ආර්ධත නික්කමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාතමච්චනෝ සේනං නලාගාරං කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනේ අපමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛ සන්තං කලිසති මේ විදිහට යම් කෙනෙක් වීරය වඩනවා නම් අප්‍රමාද වෙනවා නම් පහාය විසියලුම දුක්ඛ ස්කන්ධයන් අත්හැරලා සියලුම දුකින් ඈත් වෙන නිවන සාක්ෂාත් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ ලෙසින්ම දාලා. ඒ නිසා මේ පින්වත් අය ධීරය ආරම්භ කරන්න ආරබත නික්මත නික්මෙන්න මේ ශාසන ගමනේ යුන්ජක බුද්ධ ශාසනය මේ ත්‍රිවිධ බුද්ධ ශාසනය සීල සමාධි ප්‍රඥා වැඩි වීමට උත්සුකවන්න. ඒ වගේම එහෙම කිරීම තුළින් යෝයිමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ යේසති මේ විදිහට විහරණය කිරීම තුළින් සියලු දුක් කෙලවර කර අමා මහ නිවනින් සැනසෙන්න කියා ප්‍රාර්ථනා කරමින් ආශිර්වාදනය කරමින් අපි මේ දේශනය නිම කරන්නට බලාපොරොත්තු වෙනවා